ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන විශාල පිරිසක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා අප්‍රමාණ කුසල් අත්පත් කරගන්න බලාපොරොත්තු වෙනවා ධර්ම ශ්‍රවණය කරන මේ ලොකු කුඩා සියලු දෙනා ළඟම මහත් වූ බලාපොරොත්තුවක් තිබිය යුතු බව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා සප්ත බෝධ්‍යාංග ධර්මයන් වැඩි දියුණු වේවා මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව. මේ ප්‍රාර්ථනාව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් අපි සද්ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනේ අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ අංගුත්තර නිකායේ නවක නිපාතේ සිංහනාද වර්ගයේ සඳහන් වන වේලාම කියන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව තිසරණය පිළිබඳව මනාව දැනගණ්ඩත් දානය පිළිබඳව මනාව දැනගණ්ඩත් සීලය පිළිබඳව මනාව දැනගණ්ඩත් කරුණුකාරණා රාශයකින් පොහොසත් අට්ට කතාවට අනුව අති දීර්ග විස්තරයක් අන්තර්ගත සූත්‍ර දේශනාව. අපි යම් ප්‍රමාණයකට මේ සූත්‍රය අද සාකච්ඡා කරමු බොහෝ දෙනාගේ හිතසුව පිණිස. ඔබට ලැබිල තියෙන පත්‍රිකාවේ මුල් පිටුවේ වම් පැත්තේ වේලාම බ්‍රාහ්මණතුමාගේ දානය පිළිබඳව කරුණු කාරණා සඳහන් වෙනවා. දේශනාවට සවන් දෙන ගමන් ඒ කාරණාවත් දකිමින් බලමින්ම අවබෝධ කරගන්න එක ඔබට ලොකු පහසුවක් බවට පත්තෙයි කියල හිතනවා. අපේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න දවසක අනාථ පිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසක වාඩි වුණා. එකත් පසක වාඩි වුණ සිටුතුමා ටික වෙලාවක් බුදුරජාණන් වහන්සේත් එක්ක සතුරු සාමීචයේ කතා බහ කළා. අපේ බුදුරජාණන් වහන්සේ ඔය අතර සිරිතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ගෘහපතිතුමනි දන් දෙනවද කියලා. අනාත පෙන්ඩික සිරිතුමා කොහොම දන් දෙනවද කියන කාරණාව බුදුරජාණන් වහන්සේ නොදැන මේ ප්‍රශ්නය හනුව නෙමෙයි මනාව දානය පිළිබඳව කරුණු දක්වන්ඩයි මේ ප්‍රශ්නය අහන්. සිරිතුමා සඳහන් කරනවා ස්වාමීණි දන් දෙනවා. හැබැයි මේ කාලේ මම අකමැති ආකාරයෙන් තමයි දන් දෙන්නේ. මේ අනාත පිණ්ඩික කියල කියන්නේ අනාතයන්ට දුප්පතුන්ටම ආහාර දුන්න නිසා. අනාතයන්ට පෙරකල ඉතාම උසස් ලෙස දන්දුන්නා. ස්වාමීණි මම කාලයක් ඉතාම උසස් විදිහට දන්දුන්නා. මේ කාලේ නොකැමති ආකාරයෙන්ම දන් දෙනවා. සමහර දවස්වලට දන් දෙන්නේ සුන්සහල් තව දවසක දන් දෙන්නේ කුරුටු සහිත සහල් කියල කියන කුරුට්ට තියෙන හාල්වලින් තමයි දානි හදල තියෙන්නේ හැබැ පිනතර මේ කාරණාව සාමාන්‍යයෙන් සූත්‍රයෙන් විතරක් කියවලා තේරුම් ගණ්ඩ උත්සහ කළොත් කෙනෙක් හිතන්ඩ පුළුවන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාටත් දන් දුන්නේ එහෙමද කියලා. අනාථපිණ්ඩික සිටුතුමා එක කාලෙක ආර්ථිකයෙන් පිරිහුණා. දීර්ඝ කාලයකට නෙවෙයි කෙටි කාලයකට. ආන්ගේ ආර්ථික පිරිහීම ඇතිවෙච්ච කාලේ තමයි මෙන්න මේ විදිහේ මේ දානයක් දෙන්නේ. දන් දෙන එක නවත්තන්නේ නැහැ නමුත් උසස් විදිහට දෙන්න පුළුවන්කමක් නෑ. හැබැයි මේ උසස් විදිහට දීලා නැත්තේ අනාතයන්ට දුප්පතුන්ට යාචකයන්ට බුද්ධ ප්‍රමුඛ මහා සංඝයට දන් දෙන කාලේ හැම කල්හීම තමන් පරිහරණය කරනවට වඩා ඊටාම උසස් ආකාරයෙන් දන් දුන්නා කියලා සඳහන් කරනවා. එනම් මේ මහා සංඝයාට බුද්ධ ප්‍රමුඛව දන් දෙනකොටත් නොකැමැති ආකාරයෙන්ම දන් දුන්නා කියලා කාරණාවක් මෙතන සඳහන් කරන්නේ නැහැ. අනාථයන්ට දන් දෙන වෙලාවේ ඒ අයටයි මේ විදිහට දන් දීලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ගෘහපතිතුමනි රළු දානයක් වේවා ප්‍රණීත දානයක් වේවා නොසකසා දෙනවනං අගෞරවයෙන් දෙනවනං තම අතින් නොදෙනවනං අනුන් ලව්වා දෙනවනං විසි කරනවා වගේ දෙනවනං නිතර දන් දෙන්නේ නැත්තං ඒක විපාකය මොකද්ද කියලා එතන සඳහන් කරනවා දාන ඵලයක් බලාපොරොත්තු නොවී දෙනවනම් එතන දාන ඵලයක් බලාපොරොත්තු නොවී දෙනවනම් කියලා කියන්නේ මේ දාණය මට සංසාරෙට කොයි විදිහට විපාක දිය යුතුද කියන කාරණාව බලාපොරොත්තු වෙන්න අපි දන් දෙන්න ඕනේ. නිවන් දක්නා ಜಾති දක්වා කවර කවම දාකවත් සාපිපාසාදී දුර්ගතියකට භාජනය නොවෙන්ඩත් ඇතිතරං තුනුරුවන් උදෙසා දන් දෙෙන්ඩත් දුගී මගේ යාචකාදීන් උදෙසා දන් දෙෙන්ඩත් ඉල්ලගෙනෙන ඕනැම කෙනෙක් හිස් අතින් යවන්නැතුව ඔවුන් සතුටුවෙන ආකාරයෙන් බවුන්ට දන් දෙෙන්ඩත් මට බවබෝග සම්පත් ලැබෙන්ඩුවනේ මේ දානේ හරියට දුන්නහම මට එහෙම ලැබෙනවා. ආං ඒ කර්ම ඵලය අදහගෙනම දන් දෙන්න ඕනේ. මිය ගිය කෙනෙකුට පින් අනුමෝදන් කරන්නත් පුළුවන් දන් දීලා. මම රැස් කරගන්න උතුම් කුසලයේ ඒයටත් අනුමෝදන් කරවන්න පුළුවන්. පින් ලබන්න පුළුවන් තැනක ඉපදිලා ඉන්නවනම් ඒ මේ පින් ලබනෝ එහෙම නැත්තං ආපහු ඒ කුසල් පින්කම සිදු කළාය කෙරෙහිම පිහිටනවා. එමනම් දානයාගේ ආනිසංසයක් තියෙනවා ඒක සංසාරයට විපාක දෙනවා කියන කාරණාව දැනගෙනම දෙන්න ඕනේ. ඒකයි මෙතන සඳහන් කළේ දාන ඵලය බලාපොරොත්තු නොවී දෙන්න හොඳ නෑ කියලා. එහෙම දෙනවා නම් යම් තැනක එහි ඵලය ලැබෙන විට කොහොමද අපිට ඒක විපාක දෙන්නේ. මෙතන සඳහන් කරනවා උසස් ආහාර පරිහරණයට හිත නැමෙන්නේ නෑ කියලා. දැන් අපි කොහොම දෙනවනන්ද කියන කාරණාව සිහිපත් කළා රලුදානයක් වේවා ප්‍රනීතදානයක් වේවා නොසකසා දෙනවනම් අගෞරවයෙන් දෙනවනම් තම අතින් නොදෙනවනම් අනුන් අතින් දෙනවන දන් දෙන එක හරි වටිනවා තමන්ගේ ඇතින්ම දීල පූජ කරගන්න එක. සමහර කෙනෙක් දානෙ හදල තවත් කෙනෙකුට දෙනවා. සමහර කෙනෙක් බොහෝම මහන්සි වෙලා තවත් යමක් සූදානන් කරලා තව කෙනෙකුට අඩගහල දෙනවා. නෑ මේක මෙතන සඳහන් කරනවා තමන්ගේ අතිම්ම දෙන එක හරි වටිනවා කියලා. නිතර දන් දෙෙන් නැත්තං දානය කියන එක නිතර නිතර සම්පූර්ණ කරගන්න එක හරි වටිනවා. එතකොට කෙනෙකොට හිතෙන්න්න පුළුවන් අපිට හැම දාම එහෙම යෙදෙන්න පුළුවන්ද කියලා. නෑ දක්කින විභන්ගේ දානයේ මූලිකම තැන කොහොමද භාගිතුන් වහස පෙන්නලා තියන්නේ. එදිනෙදා ආහාර අනුභව කරලා භාජනය හෝදලා ඉඳුල් වතුර ටික විසි කරනකොට. ඒ ඉඳුල් වතුරෙත් තියෙනවා සත්තුන්ට අනුභව කරන්න පුළුවන් ආහාර. ඒ ඉඳුල් වතුර ටික විසි කරනකොට වලඳ මුට්ටිය හෝදලා අහකදානකොට මේ ආහාර අනුභව කරලා ජීවත්වෙන අය ඒ අයට මේ ආහාරයක් වේවා කියන ප්‍රාර්ථනාවක් තියෙනවන එතනත් තියෙන්නේ දානයක්. ඒක දක්කින විභංගේ සඳහන් කරලා තියෙනවා. එන්න මෙතන සඳහන් කළා අනුන් අතින් දෙනවනම් නිතරදන් දෙන්නේ නැත්තම් විසි කරන්නක් මෙන් දෙනවනම් කර්මයේ කර්මඵලයේ ඇදහිීමක් නැතුව දෙනවනම් ආන් එහෙම දුන්න දානේ විපාක අපිට සංසාරයට ලැබෙනකොට කොහොමද ලැබෙන්නේ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ අනාත පින්ඩික සිටිතුමාට පැහැදිලි කරනවා උසස් ආහාර පරිහරණයට හිත නැමෙන්නේ නෑ කියලා. ඉතාම ප්‍රනීත ආහාරපාන හම්බ වෙනවා. හම්බ වනාට බුක්ති විඳින්ට පින පින නෑ. ඒ හින්ද ප්‍රතික්ෂේප කරනවා. දෙන අයට චෝදනා කරනවා. ඔව්ව මොන කෑමද ලෙඩ හැදෙනවනේ දොය ආහාර ගත්තහම මේ আদি වශයෙන් චෝදනා කරලා ප්‍රනීත නැති මේ කුරුටු සහිත හාල්බත් සුන් සහල්බත් සමහර වෙලාවට බාගිට ඉදුන බත් හරිට නිකං රාජ භෝජනවාගේ වළඳනවා ඉතාම ප්‍රනීත ආහාර ලැබෙනකොට දොස් කියල ප්‍රතික්ෂේප කරනවා. ඇයි ඒ ප්‍රනීත ආහාරය බුක්තිවිඳින්න පින වෙන මදි. ඒක එක හේතුවක් ඊළකට සඳහන් කරනවා උසස් වස්ත්‍ර පරිහරණයට හිත නැමෙන්නේ නෑ. ඉතාම සිනිදු වස්ත්‍ර බොහොම උසස් ගනයේ වස්ත්‍ර ගෙනල්ල දුන්නහම චෝදනා කරනවා. ඔව්වමොන ඇඳුන්ද ඇඳගෙන ඉන්න පුළුහන්ද හරිට නිකං ඇඳුමක් ඇන්ද කියලවත් දැනෙන්නේ නෑනියකට බර නැති ඒ තරම් වටින වස්ත්‍රය. නමුත් පරිහරණය කරන්න පින නැති හින්දා ප්‍රතික්ෂේප කරලා ආපහු යවනවා. අඳින්න කැමතියි කියලා කියන්නේ කොයි වාගේ ඇඳුම්ද? මේ කට්ට කතාවෙම පැහැදිලි කරනවා පොල් මුල් පුවක් මුල් වාගේ රළු දේවල් වලින් හදාපු රළු ඇඳුම් පරිහරණය කරන්න හරියට හිත නෙවෙනවා. ඒක කිසි සැපයක් නෑ ඒක අපහසුමයි නමුත් ඒ අපහසු රළු ඇඳුම මේ ඊටාම කැමැත්තෙන් පරිහරණය කරන. උසස් යානා හත්තියාන අශ්වයාන තව නොයෙක් රණින් රිදියෙන් කරපු යාන ගෙනල දුන්නහම පරිහරණය කරන්න පිනනෑ. ඒ හින්දා ප්‍රතික්ෂේප කරමින් මේ යානාවල තියෙන දෝෂ තමයි පෙන්වන්නේ. අඩුපාඩු තමයි කියන්නේ. එහෙම දෝෂ සහ අඩුපාඩු පෙන්නලා ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ මේ උසස් යානවල යාන්ත්‍රික දෝෂ තියෙනවා කියන එකද? එහෙම නෙමෙයි. මේ දේවල් පරිහරණය කරනකොට මේ විදිහේ අපහසුතාවයන් තියෙනවා කියලා දක්වනවා. ගැස්සෙනවා වැඩී කියනු පැද්දෙනවා වැඩී කියනු මේ මේ වගේ දේවල් කිය ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට සඳහන් කරනවා උසස් පංචකාමයේ බුක්ති විඳින්න අවස්ථාව ලැබෙන්නේ ලැබෙන්නේ නෑ කියලා. අඹුව දරුවෝ දාසයෝ කම්කරු ඒ පුද්ගලයට කී කරුණේ බිරිඳක් ඉන්නවා. නමුත් ඇය ස්වාමයා කියන කිසි දෙයක් අහන්නේ නෑ. ස්වාමයාගේ වචනයට කිසි සේත්ම එකඟ එකඟ නෑ. ඇ හැම වෙලායම වැඩ කරන්නේ තමන්ගේ මතයට. ආං එහෙම බිරින්ද ඇවරු හම්බ වෙනවා. දරුවොත් ඉන්නවා. කවදාවත් තමන්ගේ බහට නැමෙන්නේ නෑ ඒ දරුවොත් මව්පියන්ට අකීකරු වෙලා ඒ ඒ අයට ඕන දේවල් තමයි කරන්න. ඊළඟට දාසයෝ දාසයෝ කියල කියන්නේ ගෙවල්වල නිකං වැඩ කරන අයි. ඒගොල්ලන්ට කෑම දෙනවා ඇඳුම් දෙනවා වැටුප් දෙන්නේ නෑ. ඒගොල්ලන්ට කියන්නේ දාසයෝ කියලා. කම්කරුව කියල කියන්නේ කුලියට වැඩ කරන අය. දාසය කම්කරුව කවුරුවත් ස්වාමියාගේ බහට කීකරු නෑ. ඔහු කියන දේ නෙමෙයි කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහමණේ ගෘහපතිතුමනි මේක තමයි නොසකසා දීමේ විපාක. එතකොට දානයේදී සැකසීම පිළියෙල කිරීම පිළිගැන්වීම කියන කාරණා තුන ඉතාම උසස්. සඳහන් කළේ රළු හෝ වේවා ප්‍රනීත හෝ වේවා මැනවින් සකසලා පිළියෙල කරලා පිළිගන්නට. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කොහොමද ඒ කාරණාව නොසැකසීම නම් භාණ්ඩ තේරීම අපි ගේමු අපි යම් පූජාවක් සඳහා භාණ්ඩ තෝරගන්නවා. ඒ භාණ්ඩ තෝරගන්නකොට ඒ භාණ්ඩයේ තියෙන ගුණාත්මක බව අපි මැනවින් කල්පනා කරන්න ඕනේ. මේක පරිහරණය කරනකොට පරිහරණය කරන කෙනාට මේකෙන් යම් කරදරයක් වෙනවාද. අපහසුවක් ඇති වෙනවාද. කොච්චර කල් මේක පාවිච්චි කරන්න පුළුවන් වෙයිද. දීලා ඉවර වෙනකොටම කැඩෙනවාද ආංගේ ගුණාත්මක බව පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් එන්ඩුවන. එළඟට දිගු කාලීන පැවැත්ම පිළිබඳවත් අපි සැලකිලිමත් එන්ඩුවන. එතකට මේ පෙළියල කිරීම සැකසීම පිළිගැන්වීම අගෞරවයෙන් දීම තමන් නොදීම අනුංලවාදීම කර්මඵල නොඇදහීම කියන කාරණා මේ දානයේදී තමන්ට සසරට බොහෝ දුක් සහිත තත්ත්වයන්ට මූුණපාණ්ඩ සහ තමන් බලාපොරොත්තු වෙන දේවල් තමන්ට නොලැබෙන්ඩ හේතුවක් වෙනවා කියලා සඳහන් කරනවා. තමන්ට උසස්දේ ලැබුණොත් පරිහරණය කරන්නට හිත නොනැමෙනවා කියලා අපි සඳහන් කළා. ඊළඟට මෙතන සඳහන් කරනවා පුණ්‍ය ඵලය අදහාගෙන මනාව සකසලා පිළියෙල කරලා දානයක් දුන්නොත් කොහොමද? දැන් ඉස්සරලා සඳහන් කරපු විපාක පුණ්‍ය ඵලය නොදහා නොඅදහා පිළියෙල නොකට දෙන දානය. එතකොට පුණ්‍ය ඵලය අදහාගෙන මනාව පිළියෙල කරලා දානයක් දුන්නොත් කොහොම විපාකද කියල සඳහන් කරනවා උසස් ආහාර ලැබෙනවා පරිහරණය කරනවා. උසස් වාහන ලැබෙනවා පරිහරණය කරනවා. උසස් වස්ත්‍ර ලැබෙනවා පරිහරණය කරනවා. උසස් පංචකාමේ පරිහරණයට හිත නැමෙනවා. ද මේ කාරණාව හරියටම අට්ට කතාවත් එක තේරුම් ගත්තේ නැත්තන් වරද්ද ගන්නවා. උසස් පංචකාමයට හිත නැමෙනවා. එතකොට කෙනෙක් අහන්න පුළුවන් පංචකාම සම්පatti බුදුරජාණන් වහන්සේ අගය කළේ නෑනේ කියලා. අපි ඒ කාරණාව ඉස්සරහට සාකච්ඡා කරමු. ඊළඟට මෙතන සඳහන් කරනවා පහත් පංචකාමයක් භුක්ති විඳිනවට වඩා උසස් පංචකාමයක් භුක්ති විඳින එක සැපයි. මනුස්ස ලෝකේ තියෙන පංචකාම සම්පත්තියට වඩා දිව්‍ය ලෝකේ තියෙන පංචකාම සම්පත්තිය ඊටාම උසස්. එහෙනම් මනුස්ස ලෝකේ තියෙන සම්පත් වලට වඩා දෙවියෙක් වෙලා සැප විඳින්න තියෙනවා නම් අපි හැමෝම හරි කැමතියි. එහෙනම් උසස් පංචකාමය. මෙතන සඳහන් කළා උසස් පංචකාමයේ පරිහරණයට කැමති. මනුස්ස ලෝකෙත් සමහර කෙනෙකුට පහත් වූ සැප තියෙනවා. හීන වූ සැප තියෙනවා. තව කෙනෙකුට ඊටාම උසස් වූ සැපයක් ලබන්න අවශ්‍ය දේවල් සම්පාදනය වෙලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දෙකම අගය කරන්නේ නැති බව ඇත්ත. භාගිතුන් වහන්සේ දේශනා කරන්නේ උසස් පංචකාමයක් ලැබිලත් එහි ඇලෙන්නේ නැතුව ඊටාම සිහියෙන් සහ කල්පනාවෙන් පරිහරණය කරන එක වටිනවා සිහි ඇතුව පිළිගන්න ඕනේ සිහි ඇතුව පරිහරණය කරන්න ඕනේ ඕනෑම වෙලාවක අත්හරින්න පුළුවන්කම තියෙන්න ඕනේ ඇලීම බැඳීම නැති වෙන්න ඕනේ කොයි තරම් වටින දෙයක් වුණත් අත්හැරලා යන්න පුළුහංකම තියෙන්ඩ ඕනේ. සමහර වෙලාවට භික්‍ෂූන් වහන්සේලාට කුටි සෙනසුන් සකස් කරලා පූජා කරනකොට පිරිසක් චෝදනා කරනවා ඉතාම උසස් පහසුකන් සහිත කුටි සෙනසුන් සකස් කරලා පූජා කරහම උන්වහන්සේලාගේ බලාපොරොත්තුව මුදුන් පත් කරගන්න බැරුවේනවා කියලා. ඇයි බොහෝම සැප සහිත කුටි සෙනසුන්. ඉති මේ පංචකාමයට ඇලිලා ඊළඟට තමන්ගේ ආධ්‍යාත්මික විමුක්තියට ගමන් කරන්න තිවෙයි කියලා. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙන්නේ. ඒ උසස් පංචකාමය ලබන්ඩ සංසාරය වෙනම පින් කරලා තියෙන්ඩෝනේ. හැබැයි ඇලෙන් නැතුව ඕනෑම වෙලාවක අත්හැරල යන්ඩ ඊට වඩා පින් කරලා තියෙන්ඩෝනේ. එහෙම අපි පූජා කරන උසස් උසස් පූජාවල් පිළිගණ්ඩ උන්වහන්සේලා සූදානං නූනොත් පිළිගන්වන අය සංසාරය අසරණයි. ඒ උසස් පූජාවක් කරලා උසස් කුසලයක් ලබන්ඩ ඒ අයට අවස්ථාවක් නොලැබෙන හින්ද. ඒ හින්ද පිළිගැනීම පරිහරණය බුදුරජාණන් වහස තහනම් කරන්න හැ නමුත් මනාව සිහියෙන් කල්පනාවෙන් පරිහරණය කරන්නයි භාගිතන් වහන්සේ අනුදැන වදාරන්නේ. ඊළඟට පිනතන මෙතන සඳහන් කරනවා කාමයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන් වෙනවා නම් ඊටත් වඩා උසස් බවක් තියෙනවා කියලා. පංචකාමයේ භුක්ති විඳින එක සාමාන්‍ය පංචකාමයට වඩා උසස් පංචකාමයේ හොඳයි. හැබැයි ওই දෙකම අත්හරින්න පුළුවන් නම් ඊටත් වඩා හොඳයි කියලා දේශනා කළා. මනාව දන්දුන්නහම ඉතාම කීකරු බිරින්දෑවරු ලැබෙනවා. ඉතාමත්ම කීකරු ලෙංගතු දරුව ලැබෙනවා. තමන්ගේ වචනයට මනාව කීකරු වෙච්ච දාසියෝ කම්කරුවෝ ලැබෙනවා. ඊළඟට සඳහන් කළා ගෘහපතියේ මේ සකසා දුන් දානයේ ඵලයයි. එතකොට සකසා දුන්න දානයේ ඵලයයි නොසකසා දුන්න දානයේ ඵලයයි දෙක තමයි මේ සඳහන් කළේ. මෙන්න මේ කාරණාව වඩාත් විස්තර කරලා දක්වන්න තමයි අපේ භාගිතුන් වහන්සේ මේ වේලාම කියන සූත්‍රය දේශනා කොට වදාළේ. එහෙනම් සැකසීම කොහොමද පිළියෙල කිරීම පිළිගැන්වීම කොහොමද කියන එක මේ සූත්‍රයෙන් අපි සාකච්ඡා කරමු. වේලාම මේ වේලාම කියන එකේ තේරුම වේල කියලා කියන්නේ සීමාවට. වේල කියලා කියන්නේ සීමාව කියන අර්ථය. මා වේලා හෙවත් වේලාම කියලා සඳහන් කරනවා. මා වේලා හෙවත් එහෙම නැත්නම් වේලාම උසස් ඉපදීමක් ඇති නිසායි වේලාම කියලා කියන්නේ. ඊ타ම උසස් බ්‍රාහ්මණ කුලයක ඉපදීම ඒිනුත් උසස්ම ගෝත්‍රයේ උපන් නිසා උසස්ම බ්‍රාහ්මණ කුලයක ඉපදුනා ඒ බ්‍රාහ්මණ කුලෙත් උසස්ම ගෝත්‍රයක උපදුනා ඒ වගේම මිනිස්සෙකුට ලබන්න පුළුවන් උසස් රූපයෙන් අගතැම්පත් පුද්ගලයෙක් බවට පත්වනා. මනුස්සේ කොයි වගේ ලස්සන රූපයක් ලබනවාද ඒ රූපයේ උපරිමේටම ගිහිල්ල තියෙනවා. අගතැම්පත් වූ රූපයක් තියෙනවා. ලබන ලද වස්තුවේද සීමාවක් නැති නිසා ශ්‍රද්ධාවේද සීමාවක් නැති නිසා ප්‍රඥාවේද සීමාවක් නැති නිසා වේලාම කියන නම පට බැඳුන කියලා කියනවා. ශ්‍රද්ධාව තියෙනවා ප්‍රඥාව තියෙනවා ඇතිතරම් වස්තුව තියෙනවා මේ සංසාරේ ඊටාම පුණ්‍යවන්ත බවක් තියෙන නිසා ලැබුණ නමක් හැටියට තමයි මේ වේලාම කියන නම හඳුන්වලා තියෙන්නේ එහෙම නමක් ලබන්න සසර ලොකු පිනක් තියෙන්න ඕන කියලා කියනවා වේලාම නමේ තේරුමට අනුව ඔහු ඉතාම උසස් දානයක් දුන්න කියලා මෙතන සඳහන් කරනවා. ගෘහපතිතුමන මෙවේලාම බ්‍රාහ්මණතුමා ඉතාම උසස් දානයක් දුන්න. කොයි වගේද සඳහන් කරන එක දවසක් උදේ කාලි තමන් හොඳට නාගෙන පිරිසිදු වස්ත්‍ර ඇඳගෙන රංකෙන්ඩියකට පැන් පුරවගෙන තමන්ගේ මාලිගාවේ දොරකඩට ඇවිල්ලා මේ දානය දෙන්න තීරණය කරලා කල්පනා කරනවා මගේ දානය පිළිගන්ඩ මේ ලෝකයේ කිසියම් තැනක ඉතාම උසස් කෙනෙක් වාසය කරනවා නම් මේ කෙන්ඩියේ තියෙන පැන් මහපොළොව හාමුසු වේවා කියලා පැන් ටික බිමට වැක්කිරුවා. එක පැන් බින්දුවක්වත් බිමට වැටුනේ නැහැ. ඒ කියන්නේ වේලාම බ්‍රාහ්මණතුමා බලාපොරොත්තු වුණ ඉතාම උසස් කෙනෙක් එදා ලෝකෙ කොහෙවත් හිටියේ හිටියේ නැහැ. කලකිරුණද කිසිම කලකිරීමක් නම් කලකිරීමක් නැන්නේ. ඒ කියන්නේ ලෝකේ කොහෙවත් සෝවා නාරයන් වහන්සේ නමක්වත් වැඩහිටියේ නෑ කියන එකයි. මේ අබුද්ධෝත් පාද කාලය. දෙවනි වතාව තීරණය කරනවා දන් දෙන දායකයාගේ ප්‍රඥාව නිසා මේ දානය මහත්ඵල වෙනවා නම් මේ පැන් බිම වැටෙන්ඩ ඕන කියලා නැවත කෙන්ඩිය බිමට හැරෙව්වා සඳහන් කරනවා ඒත් එක්කම කෙන්ඩී තියෙන රිදීවන් ජලය මහපොළොව හා මුසුණා කියලා. දායකයගේ ප්‍රඥාව නිසා දානයේ මහත්ඵල වෙනවන. ආංගේ කාරණාවෙන් බොහෝසේ සතුටට පත්වෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ වේලාම වෙන කවුරුවත් නම් නෙමෙයි කියලා. ලෞතුරා බුදු වෙච්ච එදා බෝධිසත්ව ධර්ම පුරපු මහබෝසතාණන් වහන්සේම තමයි වේලාම වෙලා ඉපදිලා හිටිය. එතකොට වේලාම නමින් බරණෙස පුරෝහිත බ්‍රාහ්මණයගේ ගෙදර. බරණෙස් නුවර පොරෝහිත බමුණගේ ගෙදර පුතෙක් වෙලා තමයි ඉපදුනි. එතකොට බරණෙස කියල කියන පින්නතුනී ජම්බුද්දීපේ මේ බරණැස වගේ නගර මධ්‍ය දේශයේම තමයි පිහිටන්නේ කියලා සඳහන් කරන. එතකොට ජම්බුද්දීපය කියන්නේ මොකක්ද කියන එක දැන් දන්නවා. සෝවියට් රුසියාව පෘතුගාලයේ ස්පාඤ්ඤයේ මේ හරහා පැතිරෙන තනි මහද්දීපය. තවත් විදිහකට කිව්වොත් වර්තමානයේ අපි ආසියා සහ යුරෝපා මහද්දීපය කියල කතා කරන්නේ එදා ජම්බුද්දීපයටයි. මෙහි මධ්‍යදේශය පිහිටන්නේ හිමාල පර්වතය ආසන්න ප්‍රදේශී. එනම් මේ බරණැස වගේ උසස් නගර හැම කාලෙම මධ්‍ය දේශයේම පිහිටියා කියල සඳහන් කරනවා. මධ්‍ය දේශයේ උපත්තිය ලබන අයත් ඉතාම උසස් අයි තමයි උපත්තිය ලබන්න. එහනම් බරණැස රජ්ජුරුවන්ගේ පුරෝහිත බ්‍රාහ්මණයගේ ගෙදර පුතෙක් වෙලා තමයි මේ වේලාම කුමාරය උපදින්නේ. අවුරුදු දාසයක් වයසට ආවට පස්සේ. තමන්ගේ තාත්තට කතා කරලා කියනවා මට ශිල්ප ඉගෙන ගණ්ඩෝන කියලා. බරණස් රජ්ජුරුවන්ගේ එකම පුතා බරණස් රාජපුත්‍රයත් එක් එකතු වෙලා වේලාම කුමාරයයි රාජකුමාරයයි දෙන්නම තක්ෂලාවට යනව ශිල්ප ඉගෙන ගන්නට. සාමාන්‍යයෙන් මෙතන සඳහන් කරනවා දාසය අවුරුද්දක් මනාව සම්පූර්ණ කරන්න ඕනේ මේ ශිල්ප මුල ඉඳලා අග දක්වාම ඉගෙනගෙන සම්පූර්ණ කරන්න. දාසය අවුරුද්ධකින් ඉගෙන ගණ්ඩ තියෙන ශිල්ප වේලාම කුමාරය අත්තුන් අවුරුද්ධකින් ප්‍රගුණ කරලා ඉවර කරනවා. ඒ නිසා ආචාර්යතුමාටත් මොහු පිළිබඳව ලොකු පැහැදීමක් සහ සතුටක් තිබුණ. ආගේ නිසා මේ ශිෂ්‍යයන්ගේ දෙවනි ආචාරිවරය බවට පත් කළා. වේලාම කුමාරයා සියලුම ශිෂ්‍යයන්ට මැනවින් ශිල්පය ගැන්වා. ජම්බුද්දීපේ රාජ්‍ය 84000යි. ඒ රාජ්‍ය 84000ෙම මේ ශිල්ප ශාලාවට ඉගෙන ගන්න දරුවෝ එනවා. එහෙනම් දැන් ශිෂ්‍යෝ කී දෙනෙක් මේ පාසලේ ඉන්නවද? ශිෂ්‍යෝ 84000ක් ඉන්නවා. ඒ 84000ම රාජකුමාරවරු. ඒ 84000ටම ශිල්ප ඉගෙනුවා. ශිල්ප ඉගෙනවලා දැන් ඒ ඈත් ඉගෙනගෙන ඉවරයි. වේලාම බ්‍රාහ්මණතුමා මේ කුමාරයා මේ රජවරු 84000ටම මේ රාජ්‍ය බෙදලා දුන්නා. ඒ ඒ සුදුසු සුදුසු ප්‍රදේශවලට ගිහිල්ලා ඔබට මේ රාජ්‍ය ඔබට මේ රාජ්‍ය ඔබට මේ ප්‍රදේශය කියලා බෙදලා දුන්නා. 84000ක් දෙනාම රාජ්‍යයේ පිහිටවලා බරණස් කුමාරයාත් එක්ක බරණසට ගිහිල්ලා බරණැස් කුමාරයා බරණැස් රජු බවට පත් කරලා තමන් ඔහුගේ පොරෝහිත බ්‍රහ්මණය බවට පත් වුණා. බේලම කුමාරයා. හැම අවුරුද්දක් පාසාම රජවරු අසූ හතරදාහක් තමන්ගේ ගුරුවරය බලන්න එනවා. දැම් මේ එන අය ඔක්කොම රජවරුණි එතකොට අපි යනවාගේ රජවරු තනියම යන්නේ නෑ රජෙක් යනකොට දාස් ගානක් රජ්ජුරුවන්ගේ ආරක්ෂාවට යනවා. දැන් එතකොට වෙන වෙන රාජ්‍යවල් හරහා මේ රජවරු යනකොට දාස් ගානක් අරගෙන ඒ ඒ රාජ්‍යවල් වල ජීවත් වෙන සාමාන්‍ය ජන ජීවිතයට ලොකු ප්‍රශ්න මතුවෙන්න පටන් ගත්තා. ඒ ගංගෙවල් හරහා මේ තරම් මහ ජනගහනයක් යනකොට ආන් ඒක හින්දා මිනිස්සු උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා. හැබැයි මේ රාජ්‍යන් 84000ටම නායකත්වයේ දරන්නේ බර්ණස් රජු. බර්ණස් රාජ්‍යයට මේ සියලු රාජ්‍යයන් යටත්. ජනතාවගේ උද්ඝෝෂණය අහලා බර්ණස් රජු දිසාපාමුක් ආචාර්යවරයාට කතා කරලා අහනවා ආචාර්යතුමනි මේකට විසඳුමක් නැද්ද? රජවරු ඔබ වහන්සේ බලන් දෙනවා ජන ජීවිතවලට කරදරයි කියලා මිනිස්සු උද්ඝෝෂණය කරනවා. විසඳුමක් නැද්ද මේකට? ඊට පස්සේ සඳහන් කළා මහරජේ ඔබතුමා කැමති ප්‍රමාණයක් කැමති ප්‍රදේශයක් ඔබේ රාජ්‍යයට නතු කරගන්න කිව්වා. බරණස් රජුරු කැමති ප්‍රමාණයක් බරණස් රාජ්‍යයට නතු කරගත්තට පස්සේ වේලාම පොරෝහිත බ්‍රාහ්මණතුමා ඉතුරු සියලු රාජ්‍යයන් අසූ හතර දහ බෙදුව කියල සඳහන් කරනවා. ඒ රජවරුන්ට. ඒ බෙදල තියෙන්නේ කොහොමද හරියට රථ රෝධයක අරබෙදනවා වගේ. බරණැස් රාජ්‍ය මුල් කරගෙන කරත්ත රෝධි ගරාදි තියෙනවා වගේ බරණැස් රාජ්‍ය තමයි එතකොට මේ රථ රෝධේ නාභිය බවට පත්වෙන්නේ. එහෙම නැත්නම් අපි කියන්නේ බොස් ගෙඩිය කියලා. ඒකෙන්නේ මේ ගරාදි හැමතැනටම විහිදිලා ගිහිල්ලා තියෙන්නේ. බරණස් රාජ්‍ය ඒ වගේ. එතන ඉඳලා රාජ්‍යයේ කෙරවල දක්වා අර ගරාදි විහිදුනා වගේ මුලින් කුඩාවට පටන් අරගෙන අගට යන්න යන්න විහිදිලා විහිදිලා ගිහිල්ලා මේ විදිහට රාජ්‍යයන් 84000ක් විදුවා. එතකොට කාටවත් උද්ඝෝෂණය කරන්න දෙයක් නැහැ. බරණස් රාජ්‍යයෙන් තමයි හැම රජෙකුගේම රාජ්‍ය පටන් අරන් තියෙන්නේ. එතකොට ගුරුවරයා බලන් දෙනකොට අනුන්ගේ රාජ්‍යයන් හරහා නෙමෙයි එන්නේ කෙලින්ම තමන්ගේ රාජ්‍ය හරහාමයි එන්නේ. ඒ හින්දා උද්ඝෝෂණය කරන්න අය කරන්න අය නෑ. ඉතින් මෙහෙම තීරණයක් අරගෙන කාගෙන්වත් ගැටුමක් නැතුව ඒ සියලු දෙනා තමන්ට කීකරු කරගෙන මේ විදිහේ තීරණයක් ගන්න කොයිතරම් ප්‍රඥාවක් තියෙන්නේ නැද්ද? අනික දැන් අපි මුලින් කතා කළා නොසකසා දන් දුන්නහම බිරිඳත් දරුවොත් දාසකම්මකාරකාදීනුත් අකීකරු වෙනවා කියලා. නමුත් වේලාම බ්‍රාහ්මණතුමාට අකීකරු වෙන්න නම් හිතපු කෙනෙක් හිතපු කෙනෙක් නැහැ. එහෙනම් මෙදා විතරක් නෙමෙයි පෙරත් දන් දෙනකොට මනාව සකසලාම සකසලාම දන් දීලා තියෙන බව ඒකෙන් පැහැදිලි වෙනවා. මෙන්න මේ කාලේ තමයි මේ වේලාම බ්‍රාහ්මණතුමා තීරණය කරන්නේ දානයක් දෙන්න ඕනේ කියලා. එහෙම හිතලා තමයි උදේම නාගෙන පිරිසිදු වස්ත්‍ර ඇඳගෙන තමන්ගේ මාලිගාවේ දොරකඩට පැන් කෙන්ඩී අරගෙන ඇවිල්ලා අර පැන් වඩලා කල්පනා කරන්නේ ඊතා උසස් පුද්ගලෙක් මගේ දානීය බාරගන්න ඉන්නවනම් මේ පැන් මහපොළොව හාමුසු වේවා ඒක සිදු වුණේ නැහැ. එහෙමනම් දන් දෙන දායකයාගේ ප්‍රඥාව නිසා දානේ මහත්ඵල වෙනවා නම් මේ පෙන් මහ පොළොව හාමුසු වේවා කියලා අදිෂ්ඨාන කළා. පෙන් මහ පොළොව හාමුසු වුණා. මම දානයක් දෙන්න යනවා කියන කාරණාව සියලුම රජවරුන්ට දැනුම් දුන්නා. සියලු දෙනාටම දැනුම් දුන්නා. වේලාම බ්‍රාහ්මණතුමාට තියෙන ධනය මෙච්චරයි කියලා සීමාවක් දන්නේ නැහැ. මේ අයටත් සම්බන්ධ වෙන්නයි මේ දැනුවත් කිරීම කරලා තියෙන්නේ. පුංචි දානයක් නෙමේ අවුරුදු 7යි මාස 7ක් එක දිගටම මේ දානෙ දෙනවා. අවුරුදු 7යි මාස 7ක්. රජුරුවන්ගෙන් ගංගා තීරය ඉල්ල ගන්නවා. ගංගා තීරය ඉල්ලගන්නේ ජල පහසුකම ලබා ගන්නට. ගඟේ වතුර තියෙන නිසා කාරණාව හරි පහසුයි. කොච්චර ප්‍රමාණයක් ඉල්ලගත්ත කියනවද ලිබ්බඳින්ට ලිප් සහ ගබඩා යොදුන් දොළහක් යොදුනක් කියන්නේ සතපුම් දහයක් කියල කිව්වොත් හැතැක් මේ එකසිය විස්සක ප්‍රදේශයේ ලිප් බැඳලා ගබඩා පිහිටෝල තියෙන් මේ දානි දෙන්ට එල්ලකට සඳහන් කරනවා තම ධනය වියදං කරලා රජවරුණුත් සලකන වෙලාවේ මුළු දඹදිව කලඹවමින් මේ දානය දෙන්න ඕන කියලායි කල්පනා කරන්නේ. මුළු ජම්බුද්දීපේම මේ දානයේදී කැළඹෙන්න ඕන කියලා කල්පනා කරනවා. ඒ විදිහටම මේ දානේ වේලාම බ්‍රාහ්මණතුමාට දෙන්න පුළුවන්කමකුත් තියෙනවා. රජවරු තම තමන්ගේ සහයෝගය පිණිස නොයෙක් පූජා භාණ්ඩ පින්කමට යොමු කළා කියලා සඳහන් කරනවා. රටට දන්වලා ගංගා තීරයේ යොදාගෙන ලිප් බන්ධවලා ගිතෙල් මීපැණි හකුරු තලතෙල් ආදිය සපයලා මහා දානයක් දෙන්නයි තීරණය කරලා තියෙන්නේ. මෙතන සඳහන් කරනවා ඒ දානෙ දෙනකොට කැඳ දෙන වෙලාවට ඔක්කොටම කැඳ දෙනවා. උදේ කෑම දෙන වෙලාවට සියලු දෙනාටම උදේ කෑම දෙනවා. පාන්දරම කැඳ දෙන්න ඇති. ඊළඟට උදේ කෑම දෙනවා. ඊළඟට දවල් කෑම දෙනවා. ආහාර පානවල කිසි අඩුවක් නෑ කියලයි සඳහන් කරන්නේ. ඒ කාරණාව ඉස්සරහට සඳහන් කරලා තියෙනවා ආහාර පාන කොහොම දාණයට එකතු කරලා තිබුණද කියන කාරණාව. ඊළඟට පිළිතුරු මෙතන සඳහන් කරනවා කෝටි ලක්ෂයක් සක්වලේ ඉන්න මහා ප්‍රඥාවන්තය. කෞද මේ කාලි කෝටි ලක්ෂයක් සක්වල ඉන්න මහා ප්‍රඥාවන්තය වේලාම බ්‍රහ්මණතුමා. ආං ඒ ප්‍රඥාව පාවිච්චි කරලයි මේ දානේ දෙන්නේ. දැන් අපේ ඇය බලාගණ්ඩ තමන්ට ලැබිල තියෙන පත්‍රිකාවේ වම් පැත්තේ උඩ කොටස තියෙනවා වේලාම බ්‍රාහ්මණයාගේ දානය කියල සඳහන් කරලා. මොනවද දානට පූජා කරලා තියන්නේ. රෙජී පෙර වූ රත්තරම් පාත්තර අසූ හතරදාහක් දන්දිල තියෙනවා. රෙදීපුරෝපු රත්තරම් පාත්තර අසූ හතරදාහයි රත්තරම් පිර වූ රෙදී පාත්තර අසූ හතරදාහයි. අමුරන් පිර වූ කස්ලෝ පාත්‍ර අසූ හතරදාහයි ස්වර්ණා ලංකාර ඇති රන් දද ඇති රන් රසු දැලින් වැසූ අසූ හතරදාහක් ඇත්තු. එතකොට ඇත්තු දන්දීල තියෙන හැටි රත්තරං වලින් අලංකාර කරලා රත්තරං කොඩි ඔසවලා රත්තරං දැල් වලින් ඇත්තු වහලා තමයි ඇතා පිළිගන්න කෙනාට ඇතා දන් දීලා තියෙන්නේ. සමහර වෙලාවට කෝටි කීයක් ඇතා සරසන්ඩ වියදන් කරන්න ඇද එක ඇතෙක් සරසන්ඩ එහෙම ඇත්තු අසූ හතරදාහක් දන්දීල තියෙනවා සිංහ හම් ව්‍යාග්‍රහම් දිවිහම් පඩු ඇඹුල් ඇතුරු රණින් අලංකාර කළ රන් දද ඇති රන් රසු දැලින් වැසූ අසූ හතරදාහක් රථ දන්දීල තියෙනවා සිංහහම් ව්‍යාග්‍රහම් දිවිහම් පඬු ඇඹුල් ඇතුළු රණින් අලංකාර කළ. දැන් මෙතන මේ සිංහහම් ව්‍යාග්‍රහම් කියලා අපි සඳහන් කරාම දැන් සිංහයෙකුගේ හමක් ගලවලා වේලලා තියෙන ඒ රළු හම නෙමෙයි මෙතන කතා කරන්නේ. ඒව පදම් කරලා ඒව මැදලා ඊටාම සිනිදු වස්ත්‍ර වගේ රතු පලස් වගේ ඒ මත ඒ මත වස්ත්‍ර මේ හං අතුරලා තමයි මේ දාන්ට දීලා තියෙන. අනික ඒ රත ඔක්කොම රත්තරන් දැල් වලින් වහලා වහලා දීලා තියෙනවා. දුහුල් රෙදි ඇතුරු කස්ලෝ කොසු ඇති 84000ක් දෙනුම් දන් දීලා තියෙනවා. දැන් මෙතන මෙහෙම සඳහන් කරලා තිබුණාට මේ හැම පූජාවක් ගැනම අට කතාවේ දීර්ඝ විස්තරයක් තියෙනවා. දැන් දෙනුම් පිළිබඳව මෙතන සඳහන් කරන්නේ දුහුල් රෙදි ඇතුරු කස්ලෝ කොසු ඇති 84000ක් දෙනුන් අට කතාවේ සඳහන් කරනවා ඒ දෙනුන්ගේ පාදවල ගෙජ්ජි බැඳලා තිබිලා තියෙනවා හැම දෙනකගේම බෙල්ලේ සමම්පිච්ච මල් දාමයක් පලන්දවල තියෙනවා අංවලට රිදී කොපු පළන්දවල තියෙනවා. කිරි දෙවීම සඳහා රිදී භාජනයක් දැන් දෙන ලබා ගන්න කෙනාට කිරි දවන්න ඕනේ නේ. එතකොට ඒ කිරි දවා ගන්න කිරි පුරවා ගන්න භාජනෙත් දන් දීලා තියෙනවා. ඒකත් රිදීෙන් දන් දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වටිනා භාජනේ නිකම්ම බිම තියන්නේ නැති වෙන්නේ භාජනේ තියාගන්න ඊටාම වටින වස්ත්‍රයක් දන් දීලා තියෙනවා. ඒ වස්ත්‍රය අතුරලා තමයි භාජනය තියන්නේ. තැන් පෙන්නතින මේ කාරණා දිහා බලහම සැකසීම කොයි තරම්ද කියන කාරණාව අපිට හිතාගන්නවත් බෑ. ද මනාව සකසලා දෙන්න කියලන කිවි. එල දෙනක් විතරක් දන්දුන්නනම් එහෙම නෙමේ දීලා තියෙන. ගෙජ්ජි බැඳල සමම් පිච්ච මල් මාල දාලා අංගොල්ට කොපු දාලා සරසල කිරිදවා ගණ්ඩ භාජනෙත් දීලා භාජනය තියාගන්ඩ අවශ්‍ය උපකරණත් දීලා ඒ ඔක්කොම සම්පූර්ණ කරලා තියෙන. සිවුරු පූජා කරපු කාලි වස්ත්‍ර පූජා කරපු කාලි කොහොමදේ වස්ත්‍ර පූජා කරලා තියෙන්නේ. සිවුරු දෙනකොට සිවුරකුත් දෙනවා ඉදිකට්ට නූල් බෝලෙත් දෙනවා පණ්ඩු සඳහා අවශ්‍ය කොළපොතුත් දෙනවා හෝදගණ්ඩ අවශ්‍ය දේවලු අතීතයේ සිවුරු හෝදලත් තියෙනෙත් ඔය බෝම්බු කොළ වාගේ දේවල් තම්බලා ඒ වතුරෙන්. එතකොට ඒ වාගේ කොළ වර්ගත් දෙනවා. සිවුර හෝදලා වනා ගන්න රෙදි වැලක් දෙනවා. ඒ විතරක් නෙමෙයි සිවුර හෝදලා දෙන්න 16කුත් දෙනවා. මේ විදිහට සියල්ලම සියල්ලම සම්පූර්ණයි. පාවහන් දෙනකොට පාවහන් දෙකක් දෙනවා පාවහන් වල ගල්වන තෙලුත් දෙනවා පාවහන් දෙක බහා තබන කොපුවත් දෙනවා කොපුවට දාලා උඩ තැනක එල්ලලා තියෙන්න අවශ්‍ය ඇණයක් කොක්කක් වගේ දේකුත් වෙනම දන් දීලා තියෙනවා පාවහන් දෙකට අවශ්‍ය ආරක්ෂාව සහිත සියලුම දේවල් සම්පූර්ණ කරලා දන් දීලා තියෙනවා ඉතින් ওই සිවුරු කාරණාව සහ පාවහන් කාරණාව වේලාම සූත්‍රයේ නැහැ මේ සැකසීම පිළිබඳව කරුණු දක්වන්නයි ඒ කාරණාව සිහිපත් කළේ. එමන පින්නතින අපිට ධර්ම දේශනාවට තියෙන මූලික කාලයේ අද දේශනාව නිමා වෙලා තියෙන නිසා මේ දේශනාව අපි මෙතනින් නිමා කරමින් ඊළඟ දේශනාවේදී වේලාම සූත්‍රයේ ඉතුරු කොටස සාකච්ඡා කරමු. අද දින මෙම ධර්ම දේශනාවේ බැතිබර දායකත්වයේ දරුණු ලබන්නේ කටුගස්තොට රණවන පාරේ අක්කර පහ දෙකෙන් විසි හතර දරණ නිවසෙහි පදිංචි ඩB ගල්හේන මහත්මා සහ සෝමා ගල්හේන මහත්මිය විසින්. මෙම ධර්මදේශනාවේ අරමුණ මේගිය සියලූම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් දූදරුවන්ගේ අනාගතයට ආශිරවාද කිරීමත් සංවිධායකතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ආශිර්වාද කිරීමත් ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් බව දායකත්වයේ දරණ ගල්හේන පවුලේ අය සිහිපත් කරනවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. දායකත්වය දැරූ ගල්හේන පවුලේ සියලු දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සඳහා අපිරැස් කරගත් පුණ්‍ය ධර්මයන්ද හේතු වාසනා වේවා සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසීම සඳහා මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ